No. پتا پتا Thank you. වේගෙන් යන මේ සැරයෙන් ඉඳලන්න මෙමි හිස සිහ රජුගේ විද මගේ පියා වූ වනයෙන් මෙලෙසා නරවා සිට වැඩ කරන රතර වරහිනුසානෙක දිවසාගෙන තව ඉදිනට නොහැකිය වැසියන් මුදවමි කුරිරු ක්‍රියාවල දරුණු විපාකි විඳිනට සිදුවේ පුතුගේ අතින් වූ විඳිනට සිදුවේ පුතුගේ අතින් වූ වටලා සක්වල පෙරලා දිරනත සකලා ලොව ගොස් සොයම් සොයම් සකලා ලොව ගොස් සොයම් සොයම් මා අල්ලන්නට එන උන් මරමි මඩිමි ඉරමි නියපහුරින් ගෙන රුධිරය බොන්නෙමි නියපහුරින් ගෙන රුධිරය බොන්නෙමි කන් අඩි පුපුරන නාදෙන් හඬලමි ගුවනෙහි රැව් දෙන නාදෙන් හඬලමි ගුවනෙහි රැව් දෙන නාදෙන් හඬලමි වඩලා සක්වල පෙරලා ගෙන නැත සකලාලවරොත් සමහරයෙක්ද මේ මරණයට නියම වී කර්ම ඵල විඳින්නට අභිමුවට පැමිණෙන්නේ ඇයි මෙසේ එන්නේ මරුණුවට වැටෙන්නට මා සමග කිඳ මේ ඇති වෛරෙ නොතේරේ මම අඹුව සොයා යමි කිසිවරද ඇද්ද එහි නැසියන් ගත් නරයෝ නැසියන් පැහැරගෙන දැන් ඇවිත් මා මරති මරමි උන් මඩිමි උන් මරමි උන් මඩිමි උන් සුණු විසුණු කරමි උන් සුණු විසුණු කරමි උන් අති තරුණයෙකි බාහුබලයෙන්ද යුත් මා අතින් මරණයට පැමිණෙන්නේ ඛේදයකින් සමරත වනසන සිංහයතෝ මේ සතහටනෙක වද ගැහැට පමුණුවන අවිගත තෙබලුන් පදමිය එළවන මරුවෙත් දරනා සිංහයදෝ මේ මරුවෙත් දරනා සිංහයදෝ මේ මේ රණවන සර මෘගයා කෙලෙසද මපියාවන්නේ මම නරයෙක් වෙමි රජ කුමරෙක් වෙමි නර දෙතුෙක් වෙමි මාගත වෙනසිය ඔහු හට සමනත මාගත වෙනසිය ඔහු හට සමනත එකහි පහරින් විද ඔහු මරණෙමි මරුවි කලෙන් මෙන් පියරු වැටි වෙලා දඟලයි හඬලයි ඔහු විද මරණෙමි දඟලයි හඬලයි ඔහු විද මරණෙමි නුඹද මා මරණට එන නරේකුසය මා අභියසට පැමිණුණු සියලුම නරයන් එක් ක්ෂණයකින් මර්මුවට ගොදුරු වග නොදන්නේයිද නුඹ ඊතා හුරුගූටි යෞවන විලාසයෙන් නෙබි මා සිතට ප්‍රිය උපදවන නරේකී මාගේ නිය නරයන්ගේ රුධිරයෙන් රත් පැවී ඇත මම නුඹ මරන්නට නොකමැත්තෙමි මාගේ අභියසින් වහා ඉවතට ගියොත් මම නුඹට අබය දෙන්නෙමි කොතරම් නරයන් මැරුවද මා මැරීම නුඹ සිතන ලෙස පහසු නොවන වග දැනගනු හැකි සිංහෙකුගේ මෙන් බල ඇති බාහුවියලකින් යුත් මට සිංහ බාහුවයි නම් තබා ඇත